මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්ඛනාරාල රේඩියෝ ඇකඩමියාවේ එහෙමත් නැත්නම් ගුවන්විදුලි ශාස්ත්‍රාලයේ සමාජ විද්‍යා විෂයන් අධ්‍යයනය කරන මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන අද වෙන් කරන්නේ යුරෝපයේ පමණක් නෙවෙයි ආසියාවෙත් කලාවට බලපෑම් කළ සුවිශේෂී කෘතියක් පිළිබඳව කතා කරන්න. ඒ වගේම එහි පරිවර්තකයා ලංකාවේ ලලිත කලා අධ්‍යයනයේදී සංනිවේදන ක්‍රියාවලියේදී තම සන්නාමය සම්නිතුහන් කළ උසස් මානවකේ. ලංකා විශ්වවිද්‍යාලයේ sannivedanaya විෂය ඉගැන්වීම ආරම්භ කළ සමාරම්භක පුද්ගලයා වෙච්ච මේ ජ්‍යෙෂ්ඨ මානවකයා අතහැර මේ රටේ මාධ්‍ය කලාව ගැන කතා කරන්න එහෙම නැත්නම් sannivedanaya ගැන කතා කරන්න බැහැ කියන එක තමයි මගේ මතය. ඒ නිසාම ඒ කෘතියත් පරිවර්තකයක් පිළිබඳව මම මෙහෙම හඳුනලා දෙන්න කැමතියි. ජනහතුරා වූ කලි නෝර්වේජියානු මහා නාට්‍යවේදියා වූ හෙන්රික් ඉබ්සන්ගේ A Public Enemy නැමැති නාට්‍යයේ පූර්ණ අනුවාදයයි. යුරෝපීය යථාර්ථවාදී නාට්‍ය කලාව විධිමත් ලෙස වර්ධනය කිරීමට සමත් වූ ඉබ්සන්ගේ මේ නාට්‍ය කෘතිය විශ්ව සම්භාවිත නාට්‍ය සම්ප්‍රදායේ මුදුල් මල්කඩක්සේ ලෝක සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. මේ කෘතියේ පරිවර්තක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විශ්වවිද්‍යාල sannivedana අභ්‍යාසයක් වශයෙන් මේ නාට්‍ය රංගගත කළේ ජනහතුරා නමින්. රුසියාවේ හා ඇමරිකාවේ තීරණාත්මක අවදිවලට කද්දිමට ගැලපෙන මේ නාට්‍ය අපේ රටට කෙසේනම් අනුචිත වෙනවද කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. සාකච්ඡාවට ආරම්භයක් වශයෙන් මම කැමති ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාගෙන් දැනගන්න ජනහතුරා නාට්‍ය කෙටියෙන් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් කොහොමද කියලා. යුරෝපාකාරයේ ඔබ නිවැරදිව ප්‍රකාශ කළ පරිදි එක විදිහක පාලන තන්ත්‍රයේ විෂමතාවන්ට ගොදුරුණු බව සියුම්ව පරිකල්පනය කළ නාට්‍යවේදීන් අතරින් නෝවීචියාවේ ජීවත් වුණු හෙන්රික් කිප්සන්ට ලැබුණේ ප්‍රමුඛ ස්ථානයක්. ඒකට හේතුව කාරණා පහක් පමණ තිබෙනවා. ඉතා කෙටියෙන් කියනවා නම් හෙන්රික් කිප්සන් නම් වූ මහා නාට්‍යවේදියා මුලින් ඉතා සුළු සිද්ධීන් දැකගත්ත සමාජ ජීවත් වෙති. ඔහුට පෙනුණා විශාල පිරිසකගේ බලයට ඇතැම් උගතුන් යට වෙනවා. ඉතින් උගතුන්ගේ මත විශාල පිරිසකට තේරෙන්නේ ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට ඉග්නොරන්ස් කියලා වචනයක් ආවා. මුග්ධ භාවය. මුග්ධ භාවය නිසා සාක්ෂරතාව ගිලී යනවා. සාක්ෂරතාව ගිලී යාම නිසා තීරණ ගැනීමේ අපහසුකමක් තියෙනවා. දැන් හෙන්රි කිප්සන් ජනහතුරා නාට්‍ය ලියනකොට ඔහු කාරණා කීපයක්ම පදනම් කරගත්තා. එක කාරණයක් තමයි පුද්ගලයා බුද්ධිමත් වෙන්නට වෙන්නට ඔහුගේ දීප්තියක් රැස්වලල්ලක් ප්‍රභාවලල්ලක් සමාජගත වෙනවා. එතකොට අපි නොදැනුවත්වම වාගේ මේ ප්‍රභාස්වර ගතිය ස්වභාවය ජනතාවට බලපානවා. ඔහු ගන්නා තීරණ නිවැරදි වුණත් විශාල පිරිසකට නොතේරුණත් සුළු පිරිසකට තේරෙනවා. දැන් මේ පොතේ එන Acharya ස්ටොක්මාන් දොස්තරවරි. දොස්තර ස්ටොක්මාන් අපිට පේනවා සොකීය මතය ගරු කරනවා. සොකීය මතයෙන් තොරව වෙනත් මතවලට යන්නේ නැහැ. නමුත් Tamangeම මේ ස්වාධීන මතය සකසා ගන්නේ හේතුඵල ධර්ම අනුවයි. ඒකට එකාතකින් බැලුවාම බෞද්ධාගමික චින්තනයකුත් ගිහිල්ලා තියෙනවා. ක්‍රිස්තියානි චින්තනයකුත් ගිහිල්ලා තියෙනවා. Hindu චින්තනයකුත් ගිහිල්ලා තියෙනවා. සමහරට හේතුඵල වාදී කියලා එකක් තියෙනවා. රෂනලිසම් කියලා. ඒ වගේම තිබෙනවා යුරෝපයේ පළ වුණා සාන්දෘෂ්ටික වාදය කියලා වාදයක්. essence of life කියලා කියන්නේ ජීවිතයේ පළදාව රැකී තිබෙන්නේ අන් කිසි දෙයක් උඩ නෙවෙයි වටහා ගැනීම උඩයි. වටහා ගන්නා සුළු භාවයේ ආවොත් තීරණ ගැනීම ලේසි. ඇයි ගහක් කපලා දාන්නේ? ස්ටොක් මාන අහනවා. ඇයි මේ පල් වතුරක් තිබෙන්නේ? ඇයි මේ වතුර මීට වඩා නිර්මල කරන්න බැයිද? නිර්මල ජල ධාරාවක් බවට පත් කරන්න බැයිද? ඇයි මේ මිනිස්සු මේ තරම් මෝඩ කතා කියන්නේ? ඥානවන්ත කළ නොහැකිද? යනාදී ප්‍රශ්න අහනවා. එතකොට අපිට පේනවා මේ පුද්ගලයා වැදගත් වෙනවා හැම දෙයකටම වඩා. මේ පෞද්ගලිකත්වය කියන්නේ ඥානවන්ත භාවයක්. ඔහු හැරුණා ප්‍රාචීනවාදී චින්තනයටත්. පෙරදිග ප්‍රාචීනවාදී කියන පෙරදිග. ප්‍රතිචීනවාදී චින්තනයෙන් කතරම් මෙහෙ වුණත් අවසානයේදී තාචීනවාදී චින්තනයටත් නැඹුරු වුණා. ජනහතුරා නාට්‍යයේ තිබෙන්නේ විශාල පිරිසක් ඔහු ජනහතුරා කියලා කිව්වට බුද්ධිමතුන් වෙන ස්වල්ප දෙනෙක් කියනවා ඔහු හතුරෙක් නෙවෙයි ජන මිතුරෙක්. මෙන්න මේ වගේ කාරණා නිසා මට සිදු වුණා මේ කෘතිය විශ්වවිද්‍යාලයේ eh, learning and teaching එහෙම නැත්නම් ටීචින් and learning ඉගැන්වීම සහ ඉගෙනීම කියන ව්‍යාපෘතියට ඇතුල් කිරීමට ඔබතුමාගේ පරිවර්තනයේට ජනහතුර පරිවර්තනයේට අනුව එහි පළවෙනි ජවනිකාවේ 22 වන පිටට මම යනවා ෂා ඒ වගේ කෑමකින් පස්සේ නියම මිනිහෙක් වගේ දැනෙනවා නැද්ද හොඳයි නගරාධිපතිවරයා අද වැඩි සතුටකින් නම් වගේ හිටියේ ඒකට හේතුව මිනිහගේ බඩ මිනිහට තියෙන මහා පුදුම අජීර්ණයක්. මම නම් හිතන්නේ ওই අජීර්ණයට මුළුනේ පත්තරෙන් ආපුව අපි දෙන්නව දැක්කපු එකයි. හ්ම් මං හිතුවේ ඔයගොල්ලෝ කවුරුත් මිනිහා එක්ක හොඳින් කතා බහ කරලා හිටියයි කියලා. හ්ම් ඉතින් ඒක මේ පොඩි පහේ කැළඹිල්ලක් විතරයි. අන්න ඒක තමයි වචනේ. මොනවා වුණත් අපි අමතක කරන්න හොඳ නැහැ. පීටර් තනි වෙච්ච මිනිහා මිනිහට පුද්ගලික ජීවිතයක් කියලා එකක් නැහැ. තියෙන්නේ බිස්නස් එකක් විතරයි. මුකුත් නැහැ. බිස්නස් විතරයි. ඒක ඇරුණාම හැම තිස්සෙම වගේ අර ජරා තේ බිබී ඉන්නවා. හොඳයි දැන් ඔය මේ ළමයි ගිහිල්ලා ඔය පුටු මේ මේස ළඟට තියන්න. අපිට මොකුත් වෙන්නේ නැද්ද කතරිනා? මේ සංවාද කන්ද එක්තරා විදිහකට අපිට උදව් වෙනවා හෙන්ඩි ඉබ්සන්ව තේරුම් ගන්න. අපි කොහොමද හෙන්ඩි ඉබ්සන්ව කියවගන්නේ? නිවැරදි නිරීක්ෂණයක් කෙරුවේ. දැන් දොස්තර ස්ටොක්මාන් මම මුලින් කිව්වා බොහොම නිදහස්වාදී චින්තනයක් ඇති කෙනෙක්. ඔහුගේ චින්තනය වටහා ගන්නට බැරි අය ඔහුගේ ගෙදරට එනවා. ඔහුගෙන් කනවා. ඔහු දෙන දේක් බොනවා. ඔහුටම බැනලා යනවා. දැන් බිලින් කියන්නේ ඒ වගේ කෙනෙක්. තව කෙනෙක් කෙනා පත්තරකාරයෙක් ඇස්ලස්කන් කියලා. Tamangeම අයියා වන පීටර්. මොකද ස්ටොක්මන්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔහු කියනවා මේ ජලාශයක් තියෙනවා අපේ නගරේ. ඒ නගරේ තියෙන ජලාශය පිරිසිදු කරන්නට ඕනේ. ඕක නිසා ලෙඩ රෝග හැදෙනවා. නමුත් ඒ ජලාශය නිසා ජීවත් වෙන අය ස්ටොක්මාන්ගේ මතයට විරුද්ධයි. දැන් මේ නාටකය මගේ ශිෂ්‍යෙක් වෙන මහාචාර්ය ආර්යත් නැතුකල ටෙලි නාට්‍ය මාලාවක් කෙරුවා. ඒ ටෙලි නාට්‍ය මාලාවේදී සුද්ධ නගරය කියලා කෙරුවේ. ඒකදී කොපින්නවා හොඳට. ඉන්දියාවෙත් පින්නෝක ජන ශත්‍රු කියලා සත්‍යජිත් රායි. ඒ හැම තිස්සෙම පෙන්눔 කරන දෙයක් තමයි සුළු පිරිසක් ස්ටොක් මාල්ලෙක හිටියට විශාල පිරිසකගේ බලය අබුධිමත්. දැන් ඔය කියන ඔය සංවාද ඛණ්ඩයෙන් ආපු පුද්ගලයෝ දෙන්න දොස්තර ස්ටොක්මාන්ගෙන් යැපෙනවා. නමුත් ડોක්ටර් ස්ටොක්මාන්ට සහයෝගය දක්වන්නට හිත සිතින්ම කැමති නැහැ. මේ නිසා මොකද වෙන්නේ? එක්තරා විදිහක ඛේද වාචකයක්. ඒ ඛේද වාචකයේ තමයි ඔවුන්ම ඇති වෙනවා. අවසානයේදී දිනන්නේ ස්ටොක්මාන්. දිනනයි කියන්නේ සමහරට ගල් මුල් වලින් පහර වැදුනත් ඔහු හරියට ඉන්ද්‍රකීලයක් නගර මැද්දේ නගරයේ කොනක සැකසූ ඉදිකල ඉන්ද්‍රකීලයක් නොසෙල්වෙන්න ASCII ස්ටොක්මාන් නොසෙල්වි ජීවත් වෙනවා. ඒකේ ඔය ඔය නිසා මේ නාට්‍ය සමහරු ප්‍රසාදයටපත් වුණා. සමහරු කියන්න පටන් ගත්තා මේ ස්ටොක්මාන් කියන දේ වටහා ගැනීමට අපහසුයි කියලා. නමුත් ඔහුගේ ගෙදර ඔහුගේ දියණිය වන පෙට්‍රාට තේරෙනවා. ඒක ඒ ගෙදරට එන එක මිනිස්සෙකුට තේරෙනවා. පිළිඳට තේරෙනවා. සමහරක් එළියේ ඉන්න නිදහස්වාදීන්ට තේරෙනවා. නමුත් සමහරුන්ට තේරෙන්නේ මට හිතුණා මේක හැම රටකටම පොදු න්‍යාය ධර්මයක් කියලා. අපේ රටවලත් තියෙනවා. ඉන්දියාවේ තියෙනවා. මට එක වතාවක් මතක් වුණා පොත පරිවර්තනය කරන කාලේ මහත්මා ගාන්ධි කිව්වා. දැන් වෙඩි තියලා මැරුවා. නමුත් ඊට ඉස්සෙල්ලා කිව්වා මම වෙඩි පහරට බය නැහැ. සත්‍යවාදීව ජීවත් වෙලා වෙඩි ප්‍රහාරයකට ලක් වෙනවා කියන්නේ මොකක්ද? සාමාන්‍ය දෙයක්. මම කියන්නේ ඇත්ත. මම පවසන මේ ඇත්ත ශිෂ්‍යන්ට තේරෙන්නේ නැත්නම් මගේ අවටින් අයට තේරෙන්නේ නැත්නම් මම මොකද කළ යුත්තේ? මම මරා දමයි. නමුත් හැම මිනිස්සයම මරා දමන්න බෑ. සොක්‍රටිස් මරා දැම්මා. ජේසුස් වහන්සේ මරා දැම්මා. ඒබ්‍රහම් ලින්කන් මරා දැම්මා. මහත්මා ගාන්ධිය මරා දැම්මා. අපේ රටේ හිටපු SWRD බණ්ඩාරනායක මහත්තයාවත් මරා දැම්මා. නමුත් ඔවුන් එක්තරා අවස්ථාවකදී සත්‍යවාදී. දැන් ස්ටොක්මාන්ව මරන්නට මහන්සි ගත්ත ගල්මුල් ගහලා ගේ ඇතුළට ගල් වදිනවා. මොකද ඔහු සත්‍යවාදියා. සත්‍යවාදියාට ගල් ගහනවා. අසත්‍යවාදියාව බේරනවා. අන්න ඒක තමයි මේ නාට්‍යයේ මේ ජන හතුරා ඇත්තටම ජන මිතුරා. මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනද ස්වදේශීය සේවය ජනහතුරා නාට්‍ය පිටපතේ 71 වන පිටට මම ආයෙත් යනවා. තුන්වෙනි අංකය. පස්තර කතුවරයා හවුස්ද මේසේ වැඩ කරමින් සිටිනු දැකිය හැකිය. මොහොතකට පසු බිලින් දකුණු පැත්තෙන් පැමිණේ. ඔහු අත දොස්තර ස්ටක්මාන්ගේ අත් පිටපතද වේ. හොඳයි මට කියන්න ඕනේ. ඔබ කියවද? ඔව්. දොස්තර උන්නේ වැඩියට සැරට ලියලා නෑ නේද? නෑ සැර නෑ. මං හිතුවේ බොහොම සැරයි කියලා. මගේ නම් මේ කල්පනාවේ හැටියට මේ හැම වචනයක්ම නිකන් මිටි පහරක් වදිනවා වගේ. හොඳට තදින් ලියලා තියෙනවා. මුන්ව හංගලා කරලා දාන්න හොඳට පහර ගහන්න ඕනේ. ඔව්. ඇත්ත. අපි මුන්ට දිගට හරහට පහර ගහන්න ඕන. මුන්ට ගහලා ගහලා ඔය වරප්‍රසාද ලබාගෙන ඉන්න සියලුම දෙනා සුන්න දුලි කරලා දාන්න ඕනේ. මේ පිටපත කියවගෙන යනකොට මට දැනුණා සිතිජේ උඩින් විප්ලවය ගලාගෙන එනවා වගේ. ෂා. ඕක ඇස්ලැක්ටර්ට විතරක් ඇහෙන්න කියන්න එපා. ඇස්ලැග්ගන් කියන්නේ නිකන් කොඳු ඇටයක් නැතිව වැනි වැනි ඔහේ ඉන්න බයගුල්ලෙක්. මිනිහෙක් වුණාම අවුන්සයක්වත් තියෙන්න ඕනේ එඩිතරකම. ඒකත් නෑ. දැන් එතකොට දොස්තරගේ ලිපිය පළ කරන්න තීරණය කරලාද තියෙන්නේ? එක්තරා විදිහකට මේ සමස්ත සමාජයකටම අභියෝග කරන මේ වෛද්‍යවරයා වඩා යහපත් සමාජයක් බිහි කිරීමේ අරමුණින් තමන්ගේ චරිතය මෙහෙවන විදිහ මේ කතාව පුරාවටම අපිට දැනෙනවා. අපිට කොහොමද ලංකාවේ ඇතුලේ මේ පිටපත අදට ගැලපෙන්නේ කියව ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක බලාපු ආචාර්යවරු, මහාචාර්යවරු, ප්‍රබුද්ධ විචාරකයෝ පළකලක මතයක් සනාථ කරන්න මට සිද්ධ වෙනවා. මේක ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි අපේ තදාසන්න රටවල් වල මැලේසියාව චීනය එතකොට තාව් මේ නේපාලය ඉන්දියාව වැනි රටවල්ට සාධාරණයි. ඇතැම් සත්‍යවාදී පුද්ගලයින් ලේඛන සපයනවා. ඒ ලේඛන මුද්‍රණය කර ගැනීම අපහසුයක් තියෙනවා. ඇතැම් සත්‍යවාදී පුද්ගලයින් සිටිනවා ගුවන්විදුලි ශබ්ද මාධ්‍ය ඉල්ලා සිටිනවා. ලැබෙන්නේ අවස්ථාවක්. ඇතැම් සත්‍යවාදී පුද්ගලයෝ සිටිනවා රූපවයිනී මාධ්‍ය ඉල්ලා සිටිනවා. නමුත් අර ජනප්‍රිය දේවල් දැමීමට පුරුදු වුණු මාධ්‍ය වේදිකෙකුට සත්‍යවාදියාගේ ලේඛනය ဒုတိ ය තෘතිය ස්ථානයකට විසු කරනවා. ඇතැම් වෙලට හමස් මල්ලට දානවා. මම හොඳම උදාහරණයක් කියන්නම්. බර්ටන් රසල් එක අවස්ථාවකදී කිව්වා මම වියට්නාම් යුද්ධයට විරුද්ධයි. යුද්ධය කියන එකටම විරුද්ධ මම වියට්නාම් යුද්ධයට නමින් කියන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි. අද විශාල පිරිසක් නොදන්නා කමින් තමන්ගේ ජීවිත බිල්ලට දෙනවා. නමුත් යුද්ධය හටගන්නේ කොතනින්ද කියලා මම ලිව්වා. බර්ටර් රසල් කියනවා. එතුමා ඉඟි කරන්නේ පව කියලා පොතක් ලිව්වා. බලය. එතුමාගේ යෙදුමක් තමයි යුනෙස්කෝව භාවිතට අරන් තියෙන්නේ. The war starts from our heart. යුද්ධය පටන් ගන්න අපේ හදවතින්. යුද්ධයක් ඇති වෙන්නේ කෙසේද කියන එක අපිට පෙන්눔 කරලා දීලා තියෙනවා. පළවෙනි ලෝක යුද්ධයත් දෙවෙනි ලෝක යුද්ධයත්. ඒ යුද්ධ දෙක නිසා රටවල් කීයකට ඒ රටවල් වල ජීවත් වෙච්ච අයට කොච්චර අනතුරු සිද්ධ වෙන්නේ නැද්ද? නමුත් සාමය ගැන කතා කරනකොට සාමයට කතා කරන පිරිස අඩුයි. සාමය නොවන තැන් ගැන කතා කරන පිරිස වැඩි. යුද ආයුධ විපදවනවා. දැන් ඔය Nobel tag ලැබුණාට බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මම අහලා තියෙනවා. මේ යුද්ධයට අවියායුධ හදාපු මිනිස්යාගේ ත්‍යාගය ඔය ගන්නෙ. නොබෙල් ත්‍යාග ලැබෙන කියන කිතා ඉහළ ත්‍යාග තමයි. පර්ලිස්බක් මහත්මිය නොබෙල් ත්‍යාගයෙන් පුදලද කාන්තාවක්. රසල් මහත්තයාට හම්බ වුණා. බොහෝ දෙනෙක් ඉන්නවා. එඩිසන්ට ලැබුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. යුද්ධය හටගන්නේ හදවතින්ය කියලා කියන සෞෘත පිරිසට අයිති වෙන කෙනෙක් තමයි මේ කෘතියේ ජීවත් වෙන ස්ටොක්මාන්. ඒ ස්ටොක්මාන්ගේ චරිතය ලංකාවේ ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇතැම් අවස්ථාවලදී අපේ දේශපාලකයෝ අපිට පේලා තියෙනවා සත්‍යවාදීත්වය ගරු කරනවා. නිදර්ශනයක් වශයෙන් කියන්නම් මම ඊ.ඩබ්ලිව් e අධිකාර මහත්මයා කියපු දෙයක් එතුමා කිව්වා එල්ලෙන් පෙරලා මහත්තයා බය නැහැ එල්ලෙන් පෙරලා මහත්තයා බය වුණේ නැහැ පිටි බෝම්බ වලට පිටිස වැඩි යන්න බය වුණේ නැහැ ස්ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහත්තයා බය වුණේ නැහැ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගට මහත්මයා බය වුණේ නැහැ ගුණසිංහ හේයි ගුණසිංහ මහත්මයා බය වුණේ නැහැ. ඇතැම් වෙලාවට ගියා බියකරු තැන් වලට. ගිහලා හිටගත්තා. ඔබ හදන්නේ මාව මරලා ප්‍රශ්න විසඳන්නද? එහෙනම් මරන්න. හැබැයි මම ආවේ ඔබට කියලා දීලා යන්නයි. ඇතැම් වෙලාවට විශාල ගැටුම් තියෙන වෙලාවට ඉහළම පෙළේ ජනනායකයා එනවා කුඩා ලිපියක් ලියාගෙන මහ ජනතාව ඉදිරිපිට. එයිල කෙනා කරුණා කර මට කන් දෙන්න. දැන් මැයි දිනේ කියලා දිනයක් ආවේ ওই නිසායි. කන් දෙන්න කරුණා කර ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා මා කියන දෙයට කන් දෙන්න. මිනිසුන් නිකම්ම නිකං අරගල කරන්නේ නැහැ. ඒවා පසුබිමේ තියෙනවා හේතු සාධක තියෙනවා. මෙන්න පළවෙනි සාධකය. මෙන්න දෙවනි සාධකය. මෙන්න තුන්වෙනි සාධකය. ඔබ පිළිගන්නවද? නොපිළිගන්නවද? කරුණාකර විසඳුමක් දෙන්න. ඒ විසඳුම දෙන්න බැරි නම් ඉල්ලාස් වෙන්න. මේක තමයි ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ කතාව. මේ කතාව කුරුසිය යන ගහපු ජේසුස් වහන්සේගේ සිට පහළටම බලන්න පුළුවන්. සොක්‍රටිස් එතුමාගේ ගෝලයා ප්ලේටෝ ප්ලේටෝගේ ගෝලයා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් හැදුවා ලයිසියම් කියලා එකක්. සත්‍යවාදීන් කියලා එකක්. ස්ටොක්මාන් කියන අපි ග්‍රීසියට යමු. ග්‍රීසියෙන් ඉගෙන ගනිමු. ග්‍රීසියට ආවා හෙරඩෝටස් ඉතිහාසය ලියන්නේ මෙහෙමයි. දැන් මේවා අපිට මේ රස්වලල්ලක් වගේ විහිදුණා. කොහොමද විහිදුවන්නේ? එක පැත්තකින් ටෝච් ලයිට් එකක් අල්ලනකොට දේ දුන්නක් වගේ වර්ණාලෝකයක් ඇති වෙනවා. ජනහතුරා නාට්‍ය ලංකාවට ගැලපෙන්නේ ඉන්නේ ඒ රැස්වලල් උඩයි. ස්ටොක්මාන්ලා අපේ රටේ නැද්ද? ඇස්ලස්කන්ලා අපේ රටේ නැද්ද? ස්ටොක්මාන්ගේ දියණිය වෙන පෙට්‍රලා නැද්ද? පෙට්‍රා කියනවා තාත්තට තාත්තේ මම තාත්තා ගැන හරි ආඩම්බරයි. තාත්තගේ එක වචනයක් ඇති මුළු ලෝකයක් හොලවන්න. ඒක සැලුණා. අපේ ගේ ඇතුළට මේ ගල් මුල් ආවත් අපි සැලෙන්නේ නැහැ තාත්තේ. ඒ මිනිස්සු සැලවිලා ඒකේ හිත වාව ගන්න බැරි නිසා තමයි අපිට ගල් ගහන්නේ. මේ අවස්ථාව ලංකාවේ නැද්ද? මම ඔබෙන් අහනවා. ඔබ තරුණ ගතිකාචාර්යවරයෙක්. ඔබේ විශ්වවිද්‍යාලේ නැද්ද? මම උගන්වන විශ්වවිද්‍යාලවල නැද්ද? අපේ රටේ එළියට බැස්සා වඩාත් තියෙනවා. ඒක මර්ධනය කරන්න බෑ. මොන జగත ආවත් සත්‍යවාදීත්වයේ මර්ධනය කරන්න බෑ. හෙන්රි ගිබ්සන් විසින් රචනා කරපු පබ්ලික් එනමි නැමැති කෘතියේ සිංහල අනුවාදයේ සිංහල පරිවර්තනය ජනහතුරා නමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිදු කරපු පරිවර්තනය පිළිබඳවයි අප සාකච්ඡා කරමින් ඉන්නේ. මම කැමතියි ඔබේ පරිවර්තනයේ 170 වන පිට අවසාන සංවාද ඛණ්ඩය කියවන්න. දොස්තර. ඔව් සත්‍යකින්ම ඔවුන් සියල්ලම ළඟට කැඳවා බොහෝම විශ්වාසවන්ත අන්දමින් මේ ලෝකේ වඩාත්ම බලසම්පන්න මිනිහා තමයි හැම දෙයක්ම තනියෙන් උහුල ගන්න පුළුවන් මිනිහා. මේ සංවාද ඛණ්ඩකය රචකයාගේ ආස්ථානයේ ඍජුවම ප්‍රකට කරනවා. මේක අපි අවබෝධ කරගන්න පුළුවන් කොහොමද? මෙහෙමයි. අවබෝධ කර ගැනීම අපහසු නෑ. මම ඊට කලින් ටික වෙලාවට උඩින් කිව්වා පාවිච්චි කරන දෙයක් සත්‍යවාදියා කියලා. මම කියන දේම තමයි මම කරන්න ඕනේ. මම කරන දේම තමයි කියන්න ඕනේ. සිරගත වීම නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. කෙනෙක් ඇවිල්ලා මගේ හත කැපුවොත් අයියෝ වාතේ කපන්නේ කියලා අහන්න උත්තරයක් ලැබෙනවද? ස්ටොක් මාලිය වගේ කෙනෙක්. දැන් මේ ගෙදරට යන හතුරාගේ ගෙදර කියලා කියන්නේ ඇයි? විශාල පිරිසකට ඔහු කියන්නේ තේරුන්නේ නැහැ. මම මුලින්ම ඔබ සමග සංවාදයේ පවත්වනකොට මං කිව්වා එක විදිහක බලනකොට මුග්ධ පිරිස වැඩි කියලා. මුළු ලෝකෙම තත්ත්වය ඒකයි. දැන් චීනයේ ජීවත් වුණු මහා දාර්ශනික කොන්ෆියුසියස් කිව්වා මම රටකින් රටකට ඇතුල් වෙනකොට ඒ රටේ සංස්කෘතිය මට පේන්න පටන් ගන්නවා. මට පේන්න පටන් ගන්නවා මිනිසුන් කවි ලියන කවීන් නැති කවීන්ට ආදරය කරන රටක් තියෙනවා නම් ඒ රටේ මිනිස්සු සියුම් සූක්ෂමාත්මතාව තියෙන අය. sensitivity. සමහර කය ප්‍රාකාර හදනවා. මන්දිර හදනවා. ඒ අය සැලසුම්කාරයෝ. ගංගාවල් ලස්සනට තබාගෙන ඉන්නවා. පාරවල් හරිම ලස්සනට තබාගෙන ඉන්නවා. එතකොට අපිට පේනවා ඒගොල්ලන්ගේ හිස හරි නිදහස්. දැන් ඔබ කියවපු කොටස හරි අපහසු වුණා අපිට කියලා දෙන්න. දැන් මේ නාට්‍ය රංගපෑවේ උදම්මිට කියලා තරුණියෙක්. මට මතකයි ඔහු උන්මාදනීය ගතිය මේක රඟපෑවා. එක වෙලාවදී මගේ ළඟට ඇවිල්ලා අහනවා. "සර්, හරිද? මම කිව්වා හරිද? ආවද?" අහනවා. දොස්තර අහනවා. මට වඩා බඩ සම්පන්න කෙනෙක් ඉන්නවද? ඒක ඔබට දැනෙනවා ඇති. මට දැනෙනවා. අපිට වඩා බඩ සම්පන්න අය ඉන්නවද කියලා හිතන්න. මොකද හේතුව? අපි කියන දේ කරනවා. කරන දේ කියනවා. එයාගේ භාර්යාව කියන එක වෙලාවකදී තෝමස් ස්ටොප්පාන්ට අමතර කියනවා. ඔය අපිට ප්‍රහාරය එල්ල කරන අය වියගුල්ලු. වෘක්කේ වාගේ අය 169 වෙනි පිටුවේ ඇති ඔය වෘක්කය ඇවිල්ලා ඔයාව එලවලා නොදාන තාක්කල් හොඳයි. එතකොට ස්ටොක්මාන් කියනවා කත්‍රිනා ඔයාට පිස්සු මාව එලවන්න මම තමයි මුළු ලෝකෙම ඉන්න වඩාත් බල සම්පන්න මගියා. කාටද කියන්නේ පුළුවන් වෙන්නේ? අපෙන් කවුරු හරි කෙනෙකුට කියන්න පුළුවන් නම් හැබැයි එහෙම කියාපු අය ලංකාවෙන් නොහිටියයි කියලා කියන්න එපා. මම තමයි වඩාත්ම බල සම්පන්න මිනිහා කියලා කියන්න පුළුවන් මිනිසයා හිත නිදහස්. sannivedana විෂය ඇතුලේ ලලිත කලා විෂයන් අධ්‍යයනය ඇතුලේ වඩාම බල සම්පන්න මිනිහා ඔබම තමයි. ඒ අර්ථයෙන් මම මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන સમાප්ති සටහන මෙසේ තබනවා. නවීන යුරෝපීය නාට්‍ය කලාව නව මගට යොමු කළ හෙන්රික් ඉබ්සන්ගේ ඉංග්‍රීසියෙන් නැතහොත් A Public Enemy නැමැති නාට්‍ය සිංහල පෙළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අතින් නිමවීම අප කාලයේ ප්‍රීතියට හේතුවකි. මෙය සිංහල අනුවාදයේ මූලික පීටර් වොට්ස්ගේ ඉංග්‍රීසි අනුවාදය අනුගමනය කරයි. ඉබ්සන්ගේ නාට්‍ය කෘතීන් කෙරෙහිත් පුළුල්ව නාට්‍ය කලාව හා නාට්‍ය ශිල්පය කෙරෙහිත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා දක්වන දැඩි උනන්දුව ඉබ්සන්ගේ හේඩා ගබ්ලර් නාට්‍ය ඇසුරින් සකස් කරගත් ඔහුගේ ගැහැණිය නම් කෘතියද 1967 නාට්‍ය උත්සවය වෙනුවෙන් ඉබ්සන්ගේ The Lady from the Sea සයිවෙනා ළඳ නමින් මහේන්ද්‍ර මහතා කළ නිෂ්පාදනයද මෑතකදී පළ කළ නාට්‍ය කලාව හා හැම්ලට් විචාර ග්‍රන්ථයද ලයනල් වෙන්ට් රංගශිල්ප ශාලිකාවෙහි නාට්‍ය ගුරුවරයෙකු වශයෙන් ඔහු මෙතෙක් ලබා ඇති විවිධ අත්දැකීම්ද ඔප්පු කරයි. මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙය වූයේ කතිකාචාර්ය මනීෂ දුක්ඛන්නාරාල පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහපත්ගේ නිෂ්පාදනය